ගී ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟයි ඇතැම් කලාකරුවන් තමන්ගේ කලා නිර්මාණ ශේෂකොට තමන්ගේ ශ්‍රී නාමයක් ශේෂකොට අපෙන් සමුගන්නවා. නමුත් ඇතැම් කලාකරුවන් Tamanගේ නිර්මාණ සමාජගත කොට Tamanගේ නාමය සංගවාගෙන අපෙන් සමු ගන්නවා. ඇතැම් කලාකරුවන්ගේ නිර්මාණ රසිකයින් හොඳින් අඳුරනවා. ඒව රස විඳිනවා. ඒව අගය කරනවා. හැබැයි නිර්මාණකරුවා කවුද කියලා ඔවුන් දන්නේ නැහැ. සමහර විට සොයා දැනගන්න උනන්දුවකුත් නැහැ. මේ නිසා ඇතැම් කලාකරුවෙකුට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. නොබෝදා අපි අද ප්‍රස්තුත කරගන්නා කලාකරුවා අපෙන් සමුගත්තා. ඔහුගේ සමු ගැනීම නිමිත්තෙන් එහි තබා තිබුණු සටහන් පොතක ශෝක පණිවිඩ පොතක මම පොඩි සටහනක් තිබ්බා. කරන්නා වූ කටයුත්ත ගැන උනන්දු වූවා මිස ප්‍රචාරය හෝ ප්‍රසිද්ධිය පසුපස නොයෑම නිසා ඔබට අකටයුත්තක් වූ බව මගේ හැඟීමයි කියලා මම මේ සටහන් පොතේ ලිව්වා. ඇත්තෙන්ම මට මට සැබවින්ම එසේ හිතුණා. මොකද නිර්මාණ වලින් අපේ ගීත රසිකයින් හොඳින් අඳුනන මේ කලාකරුවා ගැන දන්න අය ඊටාම අල්පයයි. මා ඔහු ගැන හෙලිදරව් නොකර මේ ගීතය ඔබ හමුවේ තබනවා. බලන්න මේ ගීතය ඔබ රසවිඳ තියෙනවාද? අහලා තියෙනවාද? ඒ නිර්මාණකරුවා ඔබ හඳුනනවාද කියලා. කල් පෙරුම් පුරාගෙන අනන්ත භවෙන් භවය යන මං සලකුණු දැක ඔබව සොයා ආවා ඔබව සොයා ආවා කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සලකුණු දැක ඔබව සොයා ආවා ඔබව සොයා මේ ගීතය ඔබ කීපාරක් අසා තිබෙනවාද? මේ ගීතය පිටුපස සිටින නිර්මාණකරුවන් ඔබ දන්නවාද? නන්දා මාලිනීගේ කටහඬ ඇගේ මුල්ම කාලයේ සරල ගී ගායනයකට ඉදිරිපත් කරේ මේකේ පද රචනා කළේ රත්න හෙක්ටර් දිසානායක. මේ සුමధుර තනුව නිර්මාණය කරන්නේ සංගීතඥ ජයතිස්ස අලහකෝන්. එතුමා පසුගියදා අපෙන් සමුගත්තා. ඔහු කලා ලෝකයට පිවිසෙන්නේ අපේ රටට කලාකරුවන් රාශියක් දායාද කර ජී.ඩී.එල්. පෙරේරාගේ කලාපෙළ නැමැති සංස්කෘතික සංවිධානයෙන්. ඒ නාට්‍ය වලින් ජී.ඩී.එල්. පෙරේරාගේ සාමා, සක්කරවට්ටම්, රතු රෝස මේ වගේ නාට්‍ය ගණනාවක් නිර්මාණය වුණා. කලාකරුවන් රාශියක් මේ කලා පෙළෙන් එළියට එනවා. DM දෙනවක නමින් වියපත් නිලියක් කලා පෙළෙන් හඳුන්වා දෙනවා. ඇය තමයි පසු කාලයක දෙනවක හාමිනේ බවට පත් වුනේ. මේ නාට්‍ය වලට සංගීතය සම්පාදනය කිරීමෙන් ඒඩී ජයතිස්ස නම් සංගීතඥයෙක් කලෙලියට එනවා. ඔහු තමයි ජයතිස්ස අලහකෝන් නමින් පසුව බොහෝ දෙනෙකු දැනගන්නේ. ඒ වගේම ලියෝනි වීරසිංහ, බුද්ධි වික්‍රම, එල්සන් දිවිතුරුගම, සීවලි ඊලංගසිංහ, විමල් වෛද්‍යසේකර, ඩග්ලස් කරුණාරත්න, ෂෙල්ටන් සිල්වා, ගාමිණී විජේසූරිය, දේවානන්ද වෛද්‍යසේකර සිනමා ගීත ගායනයේට ඒ වගේම ෂෙල්ටන් සිල්වා මෙවැනි කලාකරුවන් රාශියක් බිහි වෙන්නේ කලාපෙළ ඇසුරින්. කලාපෙළෙන් නාට්‍යවල සංගීතය සම්පාදනය කරපු ඒ.ඩී. ජයතිස්ස එහෙම නැත්නම් ජයතිස්ස අලහකෝන් කලාපෙළ නිර්මාණය කරන සාමා චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීතයටත් ප්‍රවිෂ්ඨ වෙනවා. විශාරද අරවින්දගෙන් මේ ගීත කප්සුහස්කල් ගැන අදහස විමසන්නට කලින් මම කැමති වනන්තරයේ ගල්ලාරණේ කියන ඒ චිත්‍රපට ගීතයත් අහලම ඔබෙන් අදහස් විමසන්න. අපි දැන් අහමු මල්ලිකා පෙරේරා Three Sisters ගායක කණ්ඩායමේ වැඩිමහලු සොයුරිය මල්ලිකා පෙරේරා ගායනා කරපු මේ ගීතයට මේ ගීතය ඇතුළත් උනේ සාමා නාට්‍ය ඇසුරින් නිර්මාණය කරපු සාමා චිත්‍රපටයට. මේ ගීතයේ පද රචනය මිනිසාසා කපුටා හන්තානේ කතාව වැනි විශිෂ්ට චිත්‍රපට නිර්මාණය කළ සුගතපාල සෙනරත් යාපාගෙන්. ඔහුත් කලාපෙළයෙන් දොරට වැඩි ඉතාම විශිෂ්ට කලාකරුවෙක්. විශාරද ජයන්ත අරවින්ද. ජයතිස්ස අලහකෝන් කියන්නේ පැරණි තීටර් නාට්‍ය ශිල්පියෙකුගේ පුතෙක්. දැන් අපිට පහුගිය කාලේ මුල් අවධියේදී අපේ සංගීත ක්ෂේත්‍රයේ විවිධ දස්කම් පෑවේ මේ ඉන්දියාවට ගිහිල්ලා සංගීතය හැදෑරු අයම නෙවෙයි. ලංකාවේ මාස්ටර්ලා හිටියා. ඔය නාඩගම් නාට්‍ය ඇසුරින් ආපු මාස්ටර්ලා පරපුරක් හිටියා. ඔවුන් තමයි සංගීත ක්ෂේත්‍රයේ විවිධ දස්කම් පෑවේ මුල් අවදී. මේ ජයතිස්ස අලහකෝන් කියන සංගීතවේදියා ගැන කතා කරමු අපි. මේ කප්සුවා ස්කල් ගීතයත් මේ වනන්තරයේ ගල්ලරණී ගීතයත් පාදක කරගෙන. අර ඔබ කිව්වා වගේ මේ ඔය නාටකම් සංගීතයේතර කවි නාටකම් කියන එක ගැන බොහොම උනන්දුවක් දක්වපු කෙනෙක් ජයතිස් අලහකෝන්. ඔව් මට මතකයි ඔය කවි නාටකම් මේ මේ හුඟක් දෙනා දන්නේ නැහැ ඒක මේ මේ සින්දු නාටකම් වලට වඩා වෙනස් සින්දු දැන් මට හුඟක් බලපෑවේ සින්දු නාටකම් මොකද සරච්චන්ද්‍රසේගේ නාට්‍යවල තිබුණේ ඒවා මේ මන මේ සිංහබහුව කවි නාටකම් කියන්නේ අපේ කවියෙම විකාශනයක් ඔව් දැන් ඒක මේ බොහෝ වෙලාවට දැන් ඔය කර්ණාටක සංගීතයේ නාටකම් වල තියෙන්නේ ඔව් සින්දු නාටකමේ අන්න හරි දැන් කවි නාටකම අපේ දේශීය තනුව මේ මේ සඳ කිඳුරු කවි නාටකම මේක අපේ මේ ලංක දේශීය කවියෙම එක්තරා විස්තරයක් කියලා. විස්තරයක්. ඔව්. දැන් ওই ගුණසේන ගලප්පත්ති ගුණසේන ගලප්පත්ති කවි නාටකම සඳ කිඳුරු කවි නාටකම සඳ කිඳුරු. ඉතින් සඳ කිඳුරු නාටකම ඇත්තටම සංගීතය මේ ප්‍රතිනිර්මාණය කළා වාදනයෙන් සහාය වුණේ ජයත් සලාකෝන් තමයි ඔබ කිව්වා වගේ. මට මතකයි ඔය හොඳට මේ දැනුමක් ඇතිව කළේ මට මතකයි ඔය මේ පුස්තකාල පොත් ඔය සෙකන්ඩ් හෑන්ඩ් පොත් විකුණන තැන්වල <laughs> ජයත් සලාකෝන් ඉන්නවා. මම බලනකොට මේ බලන ඒ පොත් සල්ලි වලට ගන්න. බලනකොට අර ඉංග්‍රීසි පොත් හිටන් මේ සංගීතය ගැන තියෙන පොත් අරගෙන ගෙදර යනවා. ඔව් මම බලනකොට මේවා ගිහිලා කියවලා හොඳ පසුබිමක් ඇතුවයි මේ නිර්මාණ කළේ. ඔව් දැන් ඔබ මම කැමතියි මේ අර කප්සුහස් ගීතය ගැනත් යමක් ඔබ කියනවා. නම් නන්දාමාලිනීක හොඳම ගීයක් වගේම මේ මේ මේ මේ ජාති සලහකෝන්ගේත් හොඳම නිර්මාණයක් විදිහටයි මම සලකන්නේ. ඔය ඇත්තටම මේ ජාති සලහකෝන්ට තිබුණු ඥානය තමයි ගුවන්විදුලි ගීතය, නාට්‍ය ගීතය, චිත්‍රපට ගීතය. මේවා කිසියම් ප්‍රභේදයක් තියෙනවා මේවා විවිධ මාධ්‍ය සඳහානේ නිර්මාණය කරන්නේ. එතකොට චිත්‍රපට ගීතයක් නිර්මාණය කරනකොට නාට්‍ය ගීතයක් නිර්මාණය කරන හැටියට නාට්‍යමය අවස්ථාවට නිර්මාණය කරනවට වඩා වෙනස් පසුබිමක් තියෙනවා. මෙන්න මේක තේරුම් අරගෙන හිටියා. ඔහු අපේ රටේ නාට්‍ය රාශියකට සංගීතය නිර්මාණය කරා. එස් කරුණාරත්නගේ එරබුදුමල් පොට්ටු පිපිලා කියන නාට්‍යයට ඔහුගේ බුහුමන් සොයා කියන නාට්‍ය 1962 හොඳම සංගීතයට සම්මානයක් හිමි වුණා ජයතිස් අලහකොණ්ඩ මේ බුහුමන් සොයා කියන නාට්‍යයට. නාට්‍යයේ ගීත, ගීත සහ සංගීතයට. ඒ වගේම ඔහුගේ එස් කරුණාරත්නගේම ගුත්තිල කතාව නාට්‍යයට නැගුවා. ඒකේ අපූරු ස්වර සංගති තිබුණා මට මතකයි. මේ ගුත්තිලේ කාව්‍යයේ යම් යම් මේ කාව්‍ය රචනාත් ඒකට එකතු කරගෙන තිබුණා. මේවා ප්‍රසිද්ධියටපත් වුණ නැති ඇයි? <laughs> ඒක තමයි මොකද්ද අඥාත ස්වරූපයක් තියෙනවා. ඒක තමයි මොකද්ද අභාග්‍යයක සංහාර පරණ යුගයේ ආවේ නාට්‍ය බලපු නිසා අපට ඕක මතක තියෙනවා. නමුත් මේවා ශේෂ වුණේ නැහැ. මේවා තැටිගත වුණේ නැහැ. මේවා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණේ නැහැ. කවුරුත් උනන්දු වුණේ නැහැ. මේ නිසා මේවා අර තරංගමාලා ඔස්සේ නාට්‍ය රංගශාලාවෙන් එළියට ගියේ නැතුව ගතියක් තියෙනවා. ඒ වගේම ගුත්තිල විශේෂම නිර්මාණාවලියක් දැකපු නාට්‍ය දෙකක් තියෙනවා ගුණසේන ගලප්පත්ති කියලා. ගුණසේන ගලප්පත්තිගේ දැස නිසා නාට්‍ය දැස නිසා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවට නැගුවේ ගුණසේන ගලප්පත්තිගේ මේ දැස නිසා නාට්‍ය මේ දැස නිසා නාට්‍ය මම හිතනවා අපේ ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායේ ලොකු කරපු පරිශ්‍රණයක් අවාසනාවකට ඒ නාට්‍ය තේරුම් ගැනීමට පුළුවන්කම තිබුණේ රසික ප්‍රජාවක් එවක හිටියේ නෑයි කියලයි මම විශ්වාස කරන්නේ. මම ඒක අවස්ථාවක් කියන්නම් විශාරද අරවින්දට ඔහුට නාට්‍යමය අවස්ථා ගැන මොනතරම් අවබෝධයක් තිබුණාද කියන එක තේරුම් කරලා දෙන්න. අර ඇස්පේන් නැති තරුණ කාන්තාව ඇයට ප්‍රතිකාර කරනවා තාපසෙක්. ඔහු ඝන රැවුල වැඩුණු අපූර්ව දේහ විලාසයක් තියෙන කෙනෙක්. දැන් ඔහුට නැස්ය කිරීමක් කරනවා මේ දැසට ප්‍රතිකාර කිරීමට. දැන් මේ නැස්ය කිරීමේදී යම් ආකාරයකින් මේ දැස් මේ අවස්ථාව නිරූපණය කරන්න ගුණසේන ගලප්පත්ති ලියලා තිබුණේ නේත්‍රාංජනය කියලා අඳුනක් මේ ඇහි ගල්වනවා. එතකොට මේ නේත්‍රාංජනයට යොදා ගන්නා බෙහෙත් වට්ටෝරුව සංගීතවත් කළා මේක ඊටාම පහළ ස්වරයෙන් පටන් අරගෙන මේ වනිතාවගේ මේ යෞවනයගේ හැඟීම් උත්සන්න වෙන අවස්ථාව දක්වා ඉහළම උච්ච ස්වරය දක්වා යවෙන ගීතයක් නිර්මාණය කරා ජයතිසලාකෝ. ඉතින් මම හිතනවා මේ දැන් ඔහු කොච්චර මේ නාට්‍යමය අවස්ථාව තේරුම් ගත්තට කිව්වොත් අර ඊටාම පහළ ස්වරයකින් පටන් ගත්ත ගීතය අවසන් වෙන්නේ උච්ච ස්වරයට ගිහිල්ලා. අර නාට්‍යමය අවස්ථාවට ගැලපෙන ගීතය නිර්මාණය කරේ එහෙම. ඉතින් ඔහුට එවැනි අපූර්ව හැකියාවක් තිබුණා. දැන් චිත්‍රපට ගීතයකුත් අපි යවුවා. සරල ගීතයකට ඇහුවා. අපි තවත් ඔහු චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කළා. ඒ තමයි ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කරපු දහසක් සිතුවිලි චිත්‍රපටය. ඒ චිත්‍රපටයට නිමල් වික්‍රමසේකර පද රචනා කරපු ගීතයක් ඔහු තනු නිර්මාණය කරනවා. ඒ චිත්‍රපටයේ අවස්ථාවට උචිත ස්වරමාලාවකට ඔහු යන හැටි අපි මේ ගීතය අහලා කතා කරමු. මේ ගීතය ගායනා කරන්නේ දේවානන්ද වෛද්‍යසේකර කැපත මලයි නෙළුවොත් මල අතින් දෙකයි සතුට වෙලයි කැපත මලයි නෙළුවොත් මල අතින් දෙකයි පමා වුනොත් මල පරවේ පමා වුනොත් මල පරවේ ඉරට යටින් හඳට යටින් ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා මොකෙට ඒ අඬන්නේ මොකටද හිතගෙන හිතන්නේ මලයියට ඒ අඬන්නේ මොකටද හිතගෙන හිතන්නේ අනුලයි ඉපියයි ඇයි පිළිගන්නේ දිනාව ආවම කොතනද ඉන්නේ අනුලයි ඉපියයි ඇයි පිළිගන්නේ දිනාව ආවම කොතනද ඉන්නේ මල් කිමියේ පෙනි පෙරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ මල්කෙමියේ පැණි පෙරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ මලයියට ඒ අඳන්නේ මොකටද හිටගෙන හිතන්නේ මලයියට අඳන්නේ මොකටද හිටගෙන හිතන්නේ කඳුලයි කියයි ඇයි පිළිගන්නේ විනාව ආවම කොතනද ඉන්නේ කඳුලයි කියයි ඇයි පිළිගන්නේ විනාව ආවම කොතනද ඉන්නේ මල් කිමියේ පැණි පෙරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ මල්පෙමියේ කනි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ සතුට විලයි සැපත මලයි නිලුවත් මල අතින් එකයි සතුට විලයි සැපත මලයි නිලුවත් මල අතින් එකයි පමා වුනොත් මල පරවේ පමා වුනොත් මල පරවේ ඉරට යටින් නඳට යටින් ඉරට යටින් නඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා ජයතිස්ස අලහගෝන්ගේ නිර්මාණ අතර මේ ගීතය විශේෂින්ම කැපී පෙනෙනවා. මොකද ඔහුගේ අර ඇතැම් වෙලාවට චිත්‍රපටයකට ඇතැම් වෙලාවට නාට්‍යයකට කරපු ගීතයකට වැඩිය මේ අවස්ථාව තේරුම් අරගෙන මේ ගීතයේ ස්වරූපය මුළුමනින්ම වෙනස් කරගත්තම මා දකින්නේ. දැන් මේ ගීත ගායනා කරෙත් එකම අර අගුවන්විදුලියේ අර ජන සංගීත ආభాසය ඇතුව බොහොම ජනප්‍රිය ගීත ගායනා කරපු දේවානන්ද වෛද්‍යසේකර මම හිතන්නේ ඔහුටත් මේක අමුතුම විදිහේ තනුවක් ඔහුගේ මුවට ඔහු ගායනා කරලා තියෙන ගුවන්විදුලි ගීත ඇහුවාම විශාරද අරවින්ද කොහොමද හිතන්නේ මේ අර සතුටු සාදයක කිසියම් අවස්ථාවකට තමයි දහසක් සිතුවිලි චිත්‍රපටයේ මේ ගීතය නිර්මාණය වෙන්නේ. ওই දෙක පැත්තකින් ජනප්‍රිය ලක්ෂණ තිබුණා. <laughs> තව පැත්තකින් අපරදිග සංගීත ලක්ෂණක් තිබුණා. <laughs> කොහොඳට කාවද්දලා තිබුණා. ඒ අතරින් අපේ සරල ගීත ලක්ෂණ හැම එකම එකට එක සම්මිශ්‍රණය කරලා පුදුම විදිහේ අපූර්ව නිර්මාණයක් තමයි කරලා තියෙන්නේ. ඉතින් ජාතික පුදුමාකාර විදිහට මේ චිත්‍රපටයේට නාට්‍යයට සරල ගීතයට ආදි වශයෙන් මේ මාධ්‍ය තේරුම් අරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔව් මම හිතන්නේ ජාතික සලාකෝන් වැනි සංගීතයේ සංගීතඥයෙකු ගැන අපි එතුමා සිටියේදී කතා කරේ නැහැ. සාකච්ඡා කරේ නැහැ. අගය කරේ නැහැ. බුහුමන් දැක්ුවේ නැහැ. මේට පස්සේ හරි කවුරු හරි පරීක්ෂණයක් කළා පොත පතක් ලියනවා නම් සීඩියක් නිකුත් කරනවා නම් හරි වටිනවා. ඔය ඇත්තටම ඔහුගේ විහිදුණු සංගීත ඥානය දැන් සඳකිතුරු මූදුපුත්තු දේවතායලි බුහුමන්සයා ගුත්තිල දෑසනිසා මේ වගේ නාට්‍ය ගන්නවා මම හිතන්නේ මට මගේ ලැයිස්තුගත නූනු තවත් නාට්‍ය තියෙන්න පුළුවන් දැන් මේ නාට්‍ය සංගීතය එතකොට මේ චිත්‍රපට දෙකක් ජීඩීඑල් පෙරේරාගේ දහසක් සිතුවිලි සහ සාමා එතකොට මට මතකයි පසු කාලීනව මේ නාමල් වීරමුණිගේ මේ යථාර්ථවාදී නාට්‍ය දෙකකටත් තේමා සංගීතය නිර්මාණය කරා. මේ වගේ ලොකු සේවාවක් ජාතිස් සලාකුන් සිදු කරලා තිනවා. මම ඔහුගේ පුතා හමු වෙච්ච වෙලාවේ මේ අවමකුල අවස්ථාවේදී ඔහුගෙන් විමසා සිටියා මේ ජයතිස් අලහකෝන්ගේ මේ මේ මේ නාට්‍ය වලට චිත්‍රපට වලට මේ කරපු ස්වර ප්‍රස්ථාර එහෙම තියෙනවද කියලා. ඔහු කියපු දෙයක් තමයි බොහෝ සංගීතඥයෙකු ගැන අපිට අහන්න ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ ස්වර ප්‍රස්ථාර ඒ නාට්‍ය වුණාට පස්සේ කොහේ හරි දානවා මේක රැකගත යුතුයි කියලා හිතන බවක් මම බොහෝ සංගීතඥයෙකුගෙන් අහලා නැහැ මේවා එකතු කරලා තියෙනවයි කියලා. හැබැයි ජයතිස්ස අලහකෝන්ගේ පුතා කිව්වේ ඔහු මේ සංගීතය නිර්මාණය කරපු නාට්‍ය හැම එකකම පාහේ ස්වර ප්‍රස්ථාර ඊටාම නිවැරදිව පිරිසිදුව ලේඛනගත කරලා ඒවා තැන්පත් කරලා තියෙනවා කියලා. මට හිතුණා ඇත්තටම ලොකු විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ලොකු අධ්‍යාපනයක් නොලබපු සංගීතඥයෙකු හැටියට ඔහු මේ තරම් විධිමත් සැලසුම් සහගතව ක්‍රමානුකූලව මේවා සංරක්ෂණය කරලා තියෙනවයි කියන එක අහුවාම මට ඇත්තටම කිසියම් විමතියක් ඇති වුණා. මම ඔහුට යෝජනා කරා දැන් මේවා ස්වර ප්‍රස්ථාර හැටියට තියාගෙන ඉඳීමේ තේරුමක් නැහැ. මේවා කඩදාසිවල තියෙන්නේ. මේවා සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයකුත් මේ පෞද්ගලිකව යම් යම් දෙනාට නැහැ. මම යෝජනාවක් ගෙනාවා. මේවා සියල්ල ස්කෑන් කරලා හොඳ වෙබ් අඩවියක් නිර්මාණය කළා. ඒකෙන් තන්පත් කරන්න මේක ජාතිය සතු වස්තුවක් හැටියට ඕනම කෙනෙකුට පොදුවේ පාවිච්චි කළා. හැබැයි අපිට දැනුම් දෙන්න මේ ගීතය මේ ස්වර ප්‍රස්ථාර අපි යම් තැනක පාවිච්චි කරා කියලා දැනුම් දෙන හැටියට ඉල්ලීමක් කළා. මේ ඒ ආකාරයෙන් සංරක්ෂණය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරා. ඉතාලම හොඳයි ඔබගේ අදහස. ඔව් මම ඉතින් අද අපි උත්සාහ කරේ නොබෝදා අපාතරින් සමුගත්ත ඉතාම විශිෂ්ට සංගීතඥයෙකු වූ ජයතිස්ස අලහකෝන් නිර්මාණය කළ ගීත කිහිපයක් ඔබ හමුවේ තබලා ඔහු පිළිබඳ මතක සටහනක් ඔබේ හද ගැබේ තැන්පත් කරන්න. ජනරංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ සඳරුවන් ලියනගේ නිෂ්පාදනය සුරේකා පෙරේරා